ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සිංහල ගීත වංශය ගැන කතා කරනකොට ලංකා ගුවන්විදුලි සේවය කිසිසේත් අමතක කරන්න බෑ. අපේ රටේ සංගීතයේ විකාශයත් සංගීත කලාවේ විකාශයත් ගුවන්විදුලියේ විකාශයත් එක්කම බැඳී තිබෙන මාතෘකා දෙකක්. අපේ රටේ සංගීතය ප්‍රචලිත වෙන්නට පටන් ගත්තේ ගුවන්විදුලියෙන්. ග්‍රැම්ෆෝන් තැටි තියෙන අවධියේදී ඒ තතිය වාදනය කරන තැනට ගීතය ඇසුණා මිස ඉන් ඔබට යෑමේ හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි ගුවන්විදුලිය ආවට පස්සේ එක් තැනක වාදනය වන ගීතයක් රට සිසාරා පැතිර යාමේ හැකියාව ඇති කරගත්තා. ගුවන්විදුලිය නිසා ගීත වංශයක් නිර්මාණය වුණා වගේම ගායක ගායිකාවන් પરම්පරාවෙක් ගන්නාවකුත් බිහි වුණා. අද ගීත කලාවක් තිබෙනවා නම් සංගීත කලාවක් තිබෙනවා නම් ගායන වේදී පරපුරක් සිටිනවා නම් මේ සියලු දෙනා බිහිවන්නේ ගුවන්විදුලිය ඇසුරේ ගුවන්විදුලිය තමයි ඔවුන් බිහි කළ තිබිරිගය මෑත අවදියේ ගීත කලාව පෝෂණය කළ අපි ඊටාම අගය කරලා සැලකන ස්වභාවිත ගීතය එහෙම නැත්නම් සම්භාව්‍ය ගීතය පෝෂණය කළ ගායකයෙකුගේ ජන්මදිනය සමරන්න අද අපි ජනරන්ජන ගී වැඩසටහන වෙන් කරගත්තා. 1949 දෙසැම්බර් 19 වෙනිදා කුඩා දරුවෙක් කොළඹ සූතිකාගාරයකදී ජන්මලාභය ලබනවා. ඔහු නම් ලබන්නේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ නමින්. හැබැයි ඔබ අප ඔහු හඳුනන්නේ සුනිල් එදිරිසිංහ නමින්. ඔහුගේ ජය ප්‍රීති කියන නම භාවිතයේ ඇත්තේ නැහැ. හැබැයි මට හිතෙනවා ඔහුට මේ ජය ප්‍රීති කියන නමත් අන්වර්ථයි කියලා. ඔහු අපේ රසික ප්‍රජාව රසිකත්වයෙන් ජයතඹ කරා ගෙනියන්නට ඔවුන් ප්‍රීතියටපත් කරන්නට සමත් වී තිබෙන නිසා සුනිල් එදිරිසිංහන්ගේ ජන්මදිනය වෙනුවෙන් අද අපි ජනරන්ජන්ගේ වැඩසටහන වෙන් කළා. ඔහුගේ ගීතවල පදමාලාවේ සංගීතයේ වගේම ගායනයේ ඉහළ ප්‍රමිතියක් සංගීතවේදීන් දකිනවා. මේ ගීතය අපි අහලා බලමු. මේ ගීතයේ පදමාලාව කොහොමද? ඒ සාහිත්‍ය රසය කොහොමද? සංගීත රසය කොහොමද? මෙය ගායනයේ තියෙන ගායකයෙකුගේ පරිකල්පනය කොහොමද කියලා. මේ අද අපි තෝරගත්ත පළමු ගීතය. නිසා සුවඳයි මලකේ නුවණින් එළියයි දිරුසේ පරවි වැටිලා ඒ හිරු මලමේ දෙරනේ මිනිසා සුවඳයි මලකේ නුවණින් එළියයි දිරුසේ පරවි වැටිලා ඒ හිරු මලමේ අහවාසෝ කඳුලින් සනනේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මලනේ දෙරනේ මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැකිලා ඒ හිරු මලමේ දෙරනේ හොඳ පදමාලාවකට රසිකයින්ගේ සිත් සතන් තුලට මොනතරම් මානව ගුණ කියා දෙන්න පුළුවන්ද කියන එක මේ පදමාලාවෙන් අපට වැටහෙනවා. සුනිල් එදිරිසිංහයන් හැමදාම ඊටාම ප්‍රවේශමෙන් පදමාලා තෝරාගෙන ගායනා කරන සංගීතවේදියෙක්. රසිකයාට ඉහළම රසය දිය හැකි සාහිත්‍යමය අගයක් තියෙන හරවත් ගීත තෝරා ගැනීමට ඔහු හැම වෙලේම අමතක කළේ නැහැ. ඒ වගේම ඔහුට සංගීතය නිර්මාණය කිරීමේදී එහි රස වර්ධනය කළ හැකි රසය අභිවර්ධනය කළ හැකි සංගීතවේදියෙකු හවුල් කර ගැනීමටත් ඔහු වග බලාගත්තා. සුනිලුන්ට වැඩියෙන්ම ගීත ලියලා තියෙන්නේ කුමාරදාස සපුතන්ත්‍රි. මේ ගීතයත් ලියන්නේ ඔහු. මම හිතන්නේ රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ සහ කුමාරදාස සපුතන්ත්‍රි එකමුතුවෙන් අපේ ගීත කලාවට ඉතාම විශිෂ්ට ගීත රාශියක් ප්‍රදානය කළා තියෙනවා. සුනිල් එදිරිසිංහ පාසල් අවදියේ සිටම පාසල් වේදිකාවේ ගීත ගායනා කළා. හැබැයි ඔහු සංගීතය කලාවක් හැටියට ප්‍රගුණ කරන්න පටන් ගන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහගේ මඟ පෙන්වීමෙන්. ඔහු සංගීත විශාරද විභාගය සමත් වෙනවා. 1979 දී ගුවන්විදුලියේ ගායන ශිල්පීන් වර්ගීකරණය සඳහා පැමිණෙන්නේ දීපාල් නාග් මහත්මිය. එතුමිය ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ පරතරටපත් සංගීත වේදිනියක්. සුනිල් දෙදිරිසිංහ ගුවන්විදුලියේ ශිල්පියෙකු හැටියට තෝරාගනු ලැබීමට නියමිතව තිබුණේ මේ දීපාල් නාග් මහත්මියගේ පරීක්ෂක මණ්ඩලයට. ඔහු එහිදී ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්. පටාචාරා චිත්‍රපටයට ගායනා කරපු බිම්පනාසී රාගයෙන් අලංකృత වුණු ඊටාම විශිෂ්ට ගීයකින්. මේ ගීය තණ්හා ආශා ඔලුගු කවේදා යනුවෙන් පටන් ගන්න ගීතය. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ සංගීත විශාරද ලයනල් අල්ගම්. මේ ගීය තමයි දීපාල් නාගමැතිණිය ඉදිරියේ තමන්ගේ ගායන හැකියාවන් ප්‍රදර්ශනය කරන්න සුනිල් එදිරිසිංහ ගායනා කළේ. හැබැයි ගීය මඳක් ගායනා කරනකොට දීපාල් නාගමැතිණිය ගායනය අතින් සංඥාවක් දීලා නතර කරනවා. සුනිලුන් වික්ෂිප්ත වෙනවා. ඇයි මගේ ගීතය භාගිත අහලා මේ නාගමැතිණිය මේ ගීතය අත්හිටුවන්න කිව්වේ කියලා. හැබැයි මේ ගීතයේ භාගයක් ගායනා කරනකොටම නාගමැතිණිය තීන්දුව කළා ඉවරයි සුනිල් එදිරිසිංහ විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙකු හැටියට නම් කරන බවට. ඒ නිසයි අය ගීතයෙන් භාගයක් අහලා දැන් ඇති කියලා ගීතය ගායනය නතර කරේ. සුනිල්ගේ දස්කම් ප්‍රදර්ශනය වුණේ ඒ ආකාරයටයි. අද වෙන විට සුනිල් ඊටාම විශිෂ්ට ගීත සම්භාරයකට හිමිකම් කියන ගායකයෙක්. ඔහුගේ ගීත අතුරින් තවත් විශිෂ්ට ගීයකට දැන් අපි සමන් දෙමු. 告诉我。 චන්දනේ දියෝ පසුවා ගඳක් නැතිදා අහසු තලයද කරුවදී සැනසුම් උන් පොබෝදා එවන් තරුවම ලබන්නේ කැරවි වියෝ

අද මන්මත් කරවන ඒ ගීතය බන්දුල නානයක්කාර වසම්ගේ රචනයක් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළේ ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහ. ඔහුගේ ගීත අතර ඊටාම විවිධ අර දේදුන්නක පැහැ වගේ වෙනස් වෙනස් ආකාරයේ රස දනවන ගීත ඇතුළත් වෙනවා. හැබැයි ඒ හැම ගීතයකම පදමාලාවත් සංගීතයත් ගායනයත් අවියෝජනීය ලෙස බද්ධ වී තිබෙන බව ඒ ගීත වලට අහුම්කම් දෙනකොට අපට තේරෙනවා. සුනිල් එදිරිසිංහන්ගේ මවගේ අභාවය වෙලාවේ සංගීත වේදීන් රාශියක් ඊට සහභාගී වෙනවා. ඒ දේහයට අවසන් ගෞරව දක්වන්නට ආපු සුනිල් ආරියරත්නයන්ට සුනිල් එදිරිසිංහ කියනවා ඔබ මෑණියන් ගැන ලියපු ගීතයක් නැද්ද කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කියන්නේ ලියපු ගීතයක් නෑ අපි ගීතයක් ලියමු මව්ගුණ ගීතයක් ලියමු කියන වචනය ඒ දේහය ඉදිරිපිටදී ඔහු පිට කරනවා. ඒ වචනය ගිලිහීමත් සමග නිර්මාණය වුණු මව්ගුණ ගීය තමයි දැන් අපි තෝරගත්තේ දෙවැනි බුදුන් ලෙස ලෝවම උවම් කළ කියන ගීතය ආචාර්ය සුනිල් ආරත්ගේ පරිමාලාව සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. පිදුම් ලද නොව අම්මා ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා දෙවැනි බුදුන් වෙත ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවක උතුම් නඳ අම්මා අම්මා අම්මා ගීත චාරිකාවේ දීර්ඝ ගමනක් ඇවිත් සිටින සුනිල් ඉදිරිසිංහ තමන්ගේ සහෝදරයාගේ සතිස්චන්ද්‍ර ඉදිරිසිංහයන්ගේ මාතරාචි චිත්‍රපටයෙන් පසුබිම් ගායකයෙකු හැටියටත් දොරට වඩිනවා. එතෙන් සිට චිත්‍රපට රාශියක පසුබිම් ගායකයෙකු හැටියට ගීත නිර්මාණයට දායක වූ සුනිල් එදිරිසිංහ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා හැටියට සරසවිය සම්මාන ලබාගෙන තියෙනවා. ඒ වගේම හොඳම ටෙලිනාට්‍ය තේමා ගීත ගායකයා හැටියටත් සිග්නිස් ජාත්‍යන්තර සංවිධානයේ ලංකා ශාඛාවේ සම්මාන ලබාගෙන තිබෙනවා. ඊටාම විශිෂ්ට පදමාලා, ඊටාම විශිෂ්ට තනු නිර්මාණ සමග ගායනා කරපු සුනිල් ඉදිරිසිංහ රත්නශ්‍රී විජේසිංහගේ පදමාලාව ගායනා කරපු ලෙන්චිනා මගේ නංගියේ කියන ගීතය ජසකෝලමේ එන ලෙන්චිනා භූමිකාව දෙස සානුකම්පික දෘෂ්ටියකින් බලා ලියපු ගීතයක් මේ ගීතයත් සමග අද ජනරන්ජන ගීතුලින් සමුගන්නට සිද්ධ වෙනවා Thank you. නංගියේ අන්තරත් වී කුම්මනේ එන්චිනා මගේ නංගියේ අන්තරත් වී කුම්මනේ බිස්තරේ ළඟ පෙන්තුටි ගම්මානයේ පව් සෝදනා රත්තරන්දි කළු බලා කුළු චන්ද්‍රයාසේ පායනා ලින්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යන් කළුවර වුණා ලින්චිනා මගේ නංගියේ ගම් තෙරත වී කුම්හනේ පින්වතුන් කැල ඇන්ද සලු පිළි සේදුවා නුඹ සේදුවා තාම නැකිලි උණු ගිහින් ඒ කිඳ නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දැත් නුඹේ බබලනා ලෙන්චිනා මගේ නංගියේ ඇයි සංසේදත වී කුම්මනේ ලෙන්චිනා මගේ නංගිනේ ඇයි සංසේදත වී කුම්මනේ සෞන්දර්යාත්මක ආනන්දයෙන් මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී කමගේ හම්පත්